නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛෝ uppannam සරාගං වා චිත්තං සරාගං වා චිත්තං තිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තිපජානාති වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තංති පජානාති සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාති වීත දෝස වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තංති පජානාති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි අදත් ජීවතාවේ වගේම චිත්තානුපස්සනාවේ මූල කොටසක් මාත්‍රකාවතෙන් තබා ගන්න යෙදුනා අර්ථය තේරුම් කර ගැනීම ඇති පහසුව සලකලා එහෙම නැතුව එදත් අපි මතක් කරගත්ත විදිහට චිත්තානුපස්සනාව කියනවා නම් මේ වාගේ යෙදුම් අටක් මේකේ තියෙනවා එහි මුලට සඳහන් වෙන බොහොම යෝගාවචර ජීවිතේ තදින්ම බලපෑමක් ඇති කරන්නා වූද ඒ වාගේම ධර්මයක් වශයෙන් තේරුම් කර දීමේ පහසුවක් ඇත්තා වූද මේ සරාගං සදෝසං සමෝහං විතරාගං විත දෝසං විත මෝහං කියන ප්‍රකටතනින් ආරම්භයක් ලබා ගන්නටයි ඒ තුන විතරක් මාතෘකා කරන්න යෙදෙන්නේ මේ වෙනකොට අපි මතක තියාගන්න ඕනේ මේ සතිපට්ඨාන සූත්‍රයේ වශයෙන්ම අපි 25ක් ධර්මදේශනා අමාර කරලා තියෙනවා. ඒ කියන්නේ දත යුතු කාරණා රාශියක් මූල ධර්ම මූලික කාරණා පසුබිම නිදාන වශයෙන් දැනගෙනයි අද මෙතෙන්ට අපි පිවිසෙන්නේ. මේ චිත්තානුපස්සනාව කියන මාතෘකාවත් ගිය වතාවේ පූර්ණ වශයෙන් මාතුකා කරගන්න යෙදෙනවා. එයින් ඇති කරගත් ආ වූ පිවිසුම නැත්තම් ආරම්භේ ඇතුල් වීම අද ධර්ම දේශනාවටත් පදනම් වෙන බව මතක තියාගන්න. ඒ කාරණා කරුණු පසුබිම ඇතුව මේ අද ඉදිරිපත් කරන්න හදන්නේ තවත් පැහැදිලි කිරීමක් වශයෙන් ඒ තුලටම ධර්මානුකූලව ධර්ම විනිශ්චයක් වශයෙන් කිඳා ගැසීමක් ලබා ගන්නටයි අතුලාන්තයක් පෙන්වන්නයි. සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන අකුසල් මුල් තුන සරාග සදෝෂ සමෝහ වශයෙන් පෙන්නනවා. ඒ වාගේම ඒ සෑම හිතක් චිත්ත කියන වචනේ මෙතන පාලි සඳහන් වෙන්නේ අපි ඒක සිංහලට දානකොට හිතක් කියලා කියන්නේ. ඒ හිතක් එක්කම ඒ ප්‍රතිපක්ෂයක් ඒ හිතේ සරාගයේ හිතට විතරාගයේ හිතක් දෙක ඈඳලා ඈඳුත්තක් වශයෙන් තමයි මෙතන දක ගන්න පුළුවන්. ඒක නිසා ඒ රාග චරිතයක් එහෙම අපි හිතනවා නම් ඒ යෝගාවචරයට තියෙන්නේ යෝගාවචරයට පුළුවන් තමන්ගේ හිතවිලි සම්පූර්ණයෙන්ම මේ පොල් ගෙඩියක් දෙකට බින්දා වගේ පළු දෙකකට කඩන්න. එක වෙලාවකට රාග, සාග සහිත සරාග හිතවිලි අනිත් ඒක නැති හැම වෙලාවකම තියෙන සෑම සිතුවිල්ලක්ම විතරාග කියලා ගන්න. නමුත් ද්වේෂ චරිතය ඇති කෙනෙක්ගේ ගත්තොත් එයාට ඒ තරාග හිතවිලි නෙවෙයි ප්‍රධාන වශයෙන් චරිත ලක්ෂණ වෙන්නේ ජීවිත ගමනට නැත්නම් සංසාරට ඇදබැඳ තබා ගැනීමට උදව්පකාර කරන්නේ සුඟක්ලාට ද්වේෂය. ඒ නිසා ඔහුගේ චරිතය බෙදලා දක්වනකොට රාගය පදනම් කරනට වඩා ද්වේෂය පදනම් කරන්නට වඩා ගැළපෙන නිසා ප්‍රයෝජනය සලකලා එතන සදෝසං වීත දෝසං කියලා කියනවා. ඒ වගේම තමයි ඒ හිතේ කලෙලි භාවයක් නැති සහජ උප්පත්ති පඬිතකමකුත් නැති වර්තමාන වශයෙන්ුත් ප්‍රයෝග ඥාන එච්චර නැති චරිත ගොඩක් කලාට වැටෙන්නේ මෝහ චරිත කියලා. ඒකට සමෝහ හිතිවිලි. ගොඩක් කලාවට අන්ධබන්ධ හිතිවිලි. අසරණ වෙච්ච, වික්ෂිප්ත වෙච්ච, කලවම් වෙච්ච, වල්මත් වෙච්ච, නන්නත්තර වෙච්ච හිතිවිලි වලට කියනවා මෝහ හිතිවිලි. අන්ධකාරයි. සත්‍ය වසාලන සුළුයි. එවැනි හිතවිලි මෝහ හිතවිලි කියලා කියනවා. අයුවා නැතුව යම් වෙලාවක කලෙලියක් තියෙනවා නම් එල්ලයක් තියෙනවා නම් ඉදිරිපත් වෙච්ච අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඒකට කියනවා වීත මෝහ කියලා. ඒ නිසා චරිත තුනක් අනුව මේක සලකා බැලුවොත් ඒක තේරුම් ගන්න පහසුයි. කොහොම නමුත් මේට සමාන්තර නැත්තම් මේ ප්‍රධාන චිත්ත චෛතසික බෙදා දක්වන ක්‍රමය තව හොඳට විස්තර කරලා දෙන ඒ වගේම යෝගාවචර චරියක් චරියක් චරිතයක් යෝගාවචර චරිතයක් මේ හිතවිලි වලට සාපේක්ෂව දිනුවටපත් වෙන හැටි දක්වන්න හොඳ සූත්‍රයක් අද සාදර සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගන්නයි ප්‍රධාන වශයෙන් ධර්ම දේශනාව වෙන් කරන්න හිතුනේ. මේ සඳහා මජ්ක්‍ධිම නිකායේ මුල් පණ්ණාසකේමයි යෙදෙන්නේ මේ සූත්‍රය. ද්වේදහා විතක්ක සූත්‍රය කියලා ලස්සන ඒක ඒක යෝගාවචර චර්යාවක් විකාශනය වෙන හැටි පරිණත භාවයටපත් වෙන හැටි දියුණුවටපත් වෙන හැටි සරුවචනාංශයේ තමන්ම සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරලා සියලු දෙනාට වෙයි මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් ඉදිරිපත් කරනවා. එතනදී හැබැයි යොදා ගන්න වචන මේට සමාන්තර වුණාට මේ වචනෙම නෙවෙයි. එතනදී මේ සදෝස සරාග හිතට කාම විතක්ක කියලා වඩා තාක්ෂණික වචනයක් නැත්නම් අභිධර්මයේ පැත්තට නැත්නම් මේ චෛසික ධර්ම පැත්තට බර වචනයක් පාවිච්චි කරන්නේ. සදෝස හිතට ව්‍යාපාද හිතවිල්ල විතා ව්‍යාපාද විතක්කේ කියලා පාවිච්චි කරන්නේ අනෙක් අපි මෙතනදී ගන්නේ සමෝහ විතමෝහ කියන කට්ටලේ වෙනුවට එතන තියෙන්නේ විහිංසා අවිහිංසා කියලා. එනිසා ඒක හොඳට තේරුම් අරගන්න ඕනේ මේක අර සතිපට්ඨානේ චිත්තානුපස්සනාවට සාධකයක් වශයෙන් අපි අරගන්නවා මිසක් ඒකටම ලියවිච්ච අර්ථ කතාවක් වශයෙන් ගන්න අමාරුයි. මේ විදිහට මේ එලි දැක්වීමක් වශයෙන් මේ චිත්තානුපස්සනාවට එලියක් වට වීම සඳහා මේ ගන්න සූත්‍රයේදී ආරම්භයේ එවනත හඳුන්වා දීම සර්වඥ වාසේ කරන්නේ මහණෙනි මම එදා සර්වඥතා ඥානේ සාක්ෂාත් කරගන්න කලින් මහබෝසතාණන් වහන්සේ වශයෙන් භාවනා කරන කාලේ මෙන්න මෙහෙම ඉක්මීමක් ශික්ෂණයක් කල්පනා කළා. මොකද්ද මට ඇතිවෙන්නා වූ හිතවිලි දෙකට දෙකට බෙදලා මෙවුවා වෙන් වෙන් කරගත්තොත් හොඳයි ද්වේදාකත්වා ද්වේදාකත්තා විතක්කං විහෙරෙය්‍ය යන්නෝනාහමය ද්වේදාකත්වා ද්වේදාකත්වා චිවිතක්කං විහෙරෙය්‍ය මට ලෝකේ පහළ වෙන තාක් මගේ හිතේ පහළ වෙන තාක් යම් හිතවිලි තියෙනවනම් මං එව්වා මලු දෙකකට දානවා නැත්තම් දෙකකට දානවා කළු පැත්තටයි සුදු පැත්තට ඒ කළු පැත්තට දානකොට ඒ කළු જાති ඒ බෝසතාන් වහන්සේ කාලෙම තුනකට කඩා ගන්න පුළුවන් වුණා. හොඳ පැත්තට සුදු පැත්තට කුසල් පැත්තට දාගන්නේ වගේ තුන් જાතියක් තියෙනවා. ඒ තුන් જાතිය තමයි ඒ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. කළු පැත්තට යන සංසාරට ඇද බැඳලා නැහැ. තමන්ගේ බෝධිසත්ව චර්යාව කෙලෙසන යෝගාවචර ජීවිතේට බාධා කරන ඒ නරක මල්ල දිහලා බෙදලා බැලුවොත් ඒක තියෙනවා කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක කියලා. මේ චිත්ත අපි හිත වශයෙන් ගන්න එක ප්‍රධාන ලක්ෂණ වශයෙන් මෙතනදී මේ විතක්ක කියන වචනයත් එක තමයි ගැලපෙන්නේ. කලපගෙන තියෙන්නේ. ඒ හිතේ තියෙන එක චෛසිකයක් තමයි මේ විතක්කය කියලා කියන එක. විතක්කේදී තමයි මේ හිතක් ඒ ඒ චිත්තක්ෂණේ පැන නගිනා වූ හිතක් මතුවෙන මතුවෙන අරමුණු රාශියෙන් එක අරමුණකට තෝරාගෙන ඒ අරමුණට නැංවීම කරන්නේ විතක්කයෙන් තමයි. පාරයිද ගිහිල්ලා ඉන්නකොට ගක් වාහන එනවා. ඒ Tamanට අවශ්‍ය කරන වාහනයට කොට වෙනවා. එතකොට අපි ඒ වාහනේ යොමු වෙලා තියෙන තැනට යනකම් යා ගන්න අපිට පුළුවන් වෙනවා. අසවල් නාම පූර්ව සහිත වාහනයට අපි ගොඩ වුණොත් ඒ නාම පූර්වයේ සඳහන් වෙන තැනට අපිට යා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ හිතේට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විශාල වශයෙන් මේ අරමුණු ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන අරමුණු එකකට විතරයි අපිට සලකන්න පුළුවන්. ඒ සලකනදී හොඳට කට විදිහට, වඩාම ප්‍රකට විදිහට, එනත තමන්ගේ වඩාත්ම සිත් ගන්නාදී එහෙම නැත්නම් වඩාත්ම කාලයක් පුරුද්දට අබ්බැහියට පුරුදු කරගත්ත දේ ඉබේටම ලේසියෙන් නැග ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ දිහාවට විතක්කය යොමු වෙන ගතියක් තියෙනවා. මේ අරමුණට හිත නංවන ගතියක්. නංවපුවාම මේ අරමුණ වාහනයක් වාගේ අර හිත ඉතින් අරගෙන යනවා. එයා Taman ආපු Tamanට රුචි Tamanගේ ධර්මතාවයේ අනුව මේ හිත අරගෙන යනවා. ගිහිලා ඒ ආයේ චිත්තක්ෂණය මේ හිත නතු කරගෙන වශී කරගෙන පවත්වනවා. ඊගාවට යන අරමුණ කොයි එකක් හෝ වේවා වඩා ගැළපෙන එකට මේ විතක්කේ නැවතත් අර හිත නංවනවා. හිත ඒකත් එක්ක යනවා. මෙහෙම පාවෙවි තමයි මේ පෘථග්ජන හිත තියෙන්නේ. ආන්නේ අරමුණකට හිත නංවන ගතියටයි මේ විතක්කේ කියලා කියන්නේ. ඒ නිසා යම් අවස්ථාවක මොනම අරමුණක හෝ කාම පැත්තට කාමයේ රාගය ආසාව ලෝභයේ පැත්තට හිත නංවනවා නම් අපි ඒකට කියනවා කාම විතක්ක කියලා. ඒ කාම විතක්කය ඇති වෙනකොට මේ බෝසතාණන් වහන්සේ හිතාගත්තා මම මෙව්වා කාම විතක්ක වශයෙන් හඳුනා ගන්නවා යම් වෙලාවක එහෙම කාමයේ නැතුව අරමුණු විශේෂයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසුබ වශයෙන් දැක ගන්න පුළුවන් වෙන අවස්ථාවලුත් තියෙනවා පු탁 යන හිතට ඒ වෙලාවට මම මේක නෙක්ඛම්ම විතක්කේ වශයෙන් තේරුම් ගන්නවා යම් වෙලාවක හිතට ද්වේෂය ඇති වුණා නම් ඒක ව්‍යාපාද හිතක් ඒ වගේ මම තේරුම් අර ගන්නවා ව්‍යාපාදේ නැති අවස්ථාවල හිත මම අව්‍යාපාද හිත වශයෙන් තේරුම් ගන්නවා විහිංසාව අනුන්ට හිංසා කිරීමේ හිතවිලි සහිත හිත එනකොට විහිංසා හිත වශයෙන් මම අඳුරා ගන්නවා අවිහිංසාව එනකොට අනුන්ට මෛත්‍රිය කරුණාව දෙටට දුකට පිහිට වෙන ගතිය හිත සුවසලසන ගතිය එනකොට අවිහිංසාව වශයෙන් මම තේරුම් ගන්නවා කියලා ප්‍රධාන වශයෙන් මේ චෛසික කොටස් 6කට බෙදෙනවා කළු පැත්තට 3යි සුදු පැත්තට 3යි වැටෙනවා මෙන්න මෙහෙමයි මේ කතාවට මුල පුරාක මෙන්න මේ විදිහට බෙදාගත්තට පස්සේ උන්වහන්සේට බෝසතාණන් වහන්සේට අවස්ථාවක් ලැබෙනවා තමන් මෙතක් කල ගත කළ ජීවිතය ආශ්‍රය කළ ගුරුවරයන්ගේ නැත්නම් සංසාරෙන් ගෙන උපනිෂේ සම්පatti නිසා තර්ක ඥානයක් අන්වේ ඥානයක් භාවිතා කරන්නට යම් අවස්ථාවක කාම විතක්කයක් හිතට පහළ වුණා නම් ඒ කාම විතක්කය අයං අත්ත්‍ය ව්‍යාබාධෝ සංවත්තති පර ව්‍යාබාධෝ සංවත්තති උභේ ව්‍යාබාධෝ සංවත්තති කිය තමන්ගට අහිත අහේනි පිණිස මේ කාම විතක්කය පිහිටනවා ඒ වගේම මේ කාම විතක්කේ වීතික්‍රමණය වුණොත් අනුන්ට අහේනි පිණිස දුක් පිණිස පිහිටනවා දෙපාර්ශවයටම අහේනි දුක් විනිස පිහිටනවා ඊගාවට පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව දුබ්බල කරනවා ඒ වාගේම නිවන වතාලනවා විඝාත පක්ඛිනෝ දුක පිනිස පිහිටනවා කියලා මේ කාම විතක්කේටත් ව්‍යාපාද විතක්කේටත් විහිංසා විතක්කේටත් පොදු ලකුණු හයක් උන්වහන්සේ යෝජනා කරලා මහබෝසතාන් වහන්සේ වශයෙන් තමන් වාසිර යෝජනා කරලා කටයුතු කළ බවක් සඳහන් කාම විතක්කයක් එනකොටම ඒ බෝසත් ජීවිතය ගත කරන්නේ ආතාපිනෝ පහිතත්ත විහෙරතෝ එළඹන ලද වීරියත් ආ වූ ප්‍රධාන වීරිය සහිත අප්‍රමාද වූ ජීවිතයක් ගත කරන මට කාම විතක්කයක් පහළ වෙනවා. එතකොට මම දැනගන්නවා මේ කාම විතක්කය මට අහේනි දුක් පිනිස පිහිටනවා. අනුන්ට අහේනිය පිනිස දුක් පිනිස පිහිටනවා. මම අනුන් කියන දෙපාර්ශවයටම අහේනිය පිණිස දුක් පිණිස පිළිතනවා මගේ ඇත්ත ඇති හැටි දැනගන්නා යුත්ත මුත්ත ප්‍රභාන කියන ඥානයමින් දුර්වල වෙලා යනවා ඉඝාත පක්ඛිනෝ මේක දුක පිණිසම ආඝාතයේ පිණිසම පිළිතනවා ඒ විතරක් නෙවෙයි නිවන වලක් මෙන්න මේ විදිහට උන්වහන්සේ කියනවා මේ එක එක විතක්යක් වෙන් කරගන්න පුළුවන් නම් ඒ විතක්කයත් ආ වූ ආනි ආදී නව හය ආකාරයට කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ තමාට අහේනි ආබාධ පිණිස පිහිටන්නා වූ බව මෙනෙහි කරනකොට හෝ මේ කාම විතක්කේ තමන්ගෙන් පහළ වෙලා යනවා. පිය ප්‍රහාණ වෙලා යනවා. එනනම් මේක අනුන්ට දුක් පිණිස පිහිටනවා කියනකොට හෝ මේ කාම විතක්කේ දුර්වල වෙලා ප්‍රහාණ වෙලා යනවා. එහෙම නැත්නම් අනුන්ට තමන්ට දෙපාරුස වෙටම දෙපක්ෂයටම දෙපැත්තටම අහේන පිණිස දුක් පිණිස පිළිටනවා කියනකොට මේක ප්‍රහාණය කරනවා. එහෙම නැත්නම් මට උප්පත්ති ලැබුණා වූ සහජ පඤ්ඤාව මේන් දුර්වල වෙනවා. පඤ්ඤා දුපලීකරණ මේකෙන් දුර්වල වෙනවා කියලා හිතනකොට හෝ Tamante ඒ කාම විතක්කේ දුර්වල වෙනවා. එහෙම නැත්නම් මේක විඝාතපක්ඛිනෝ දුක පිණිස කංකටොල්ලක් පිණිස පිහිටනවා කියනකොට පහළලා. ඒ නැත්නම් මේක නිවනට බාධා කරනවා නිවනට පක්ෂ වෙන්නේ නැහැ කියලා හිතනකොට මේක දුර වෙලා යන බවක් වාසියක් වශයෙන් වහා ලැබිච්ච ආනිසංසයක් වශයෙන් උන්වහන්සේ මේ භගවන්තා ඥානෙ පහළ වෙන්න කලින් මේකෙන් ප්‍රයෝජන ලබලා තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් ධෛර්යය ලැබෙන සුළුයි. ඒ මොකද හුඟ දෙනෙක් හිතනවා ඒක හිතන්න සාධාරණයි පෙළවෙන්නේ එහෙමයි බුදු වුණාට පස්සේ නම් එහෙම නැත්නම් සෝවාන් වුණාට පස්සේ නම් මට මේක කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඊට කලින් නම් ඔය කියන විදිහට මේ කාමයට එක සෙල්ලම් කරන්න බැරි වෙයි. ද්වේෂයත් එක්ක සෙල්ලම් කරන්න බැරි වෙයි. හිංසා ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා අපි හිතනවා ඒ වාගේ ඒ ඒ කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක එනකොට ඒක ආර්යයන් වහන්සලාට විතරයි පුළුවන් මේක පන්නලා දමන්න. ඒ නිසා මට බැරි වෙයි කියලා. පින්නෝහැකි සංඥාව, බැරි සංඥාව පහල කරගන්න කෙනෙකුට මේ වැඩේ කළේ බුදු වෙන්න ඉස්සර වෙලා කියලා අහනකොට හිතා ගන්න පුළුවන් නෑ මේ පු탁ජන හිතවත් කරන්න පුළුවන් දෙයක්. කාම විතක්කයක් එනකොට ඒ පිළිබඳ අප්‍රමාද වෙනවා. වහාම දැනගන්න මට කාම විතක්කයක් ආවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ කාම විතක්කේ දිගේ ගියොත් වෙන්නේ මොකද්ද? මට අහේනිය පිණිස හිටිනවා. අනුන්ට අහේනිය පිණිස හිටිනවා. උපේ පක්ෂයටම අහේනිය පිණිස හිටිනවා. මට ඇත්තා වූ ඇත්ත ඇති හැටියෙන් දක්වන ඥානෙ අන්ධකාර වෙනවා. දුක පිණිස කටවල පිණිස පිළිටනවා නිවනට බාධා වෙනවා. මේන මේ විදිහට කරනකොට පියවර දෙකක් මෙතන ප්‍රධාන වශයෙන් මම මතු කළ දෙන්න කැමතියි. එකක් තමයි පළවෙනිම පියවර තමයි ඒ කාම විතක්කය කාම විතක්කයක් වශයෙන් හඳුනා ගන්න එක. අප්‍රමාද වාසේ. අප්‍රමාද විහරණය. දෙක තමයි ඒ කාම විතක්කය ප්‍රහාණය පිණිස එහි ආදීනව හයක් සලකා බලන එක. ද්වේමේ භික්කවේ ධම්මදේශනා පරියායේ අරුවචනාන්සේ දේශනා කරනවා ධර්ම දේශනයක් අනුන්ට හිතසුවිනිස සෝපිනිස දේශනා කරනවා නම් ඒකට දක්වන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ඒ ධර්මය ඒ අකුසලය අකුසල ධර්මයක් වශයෙන් හඳුනා ගනින් කියලා බණ කියන්නේ අකුසලය අකුසල ධර්මයක් වශයෙන් පාපං පාපතෝ පස්සෙය්‍ය පාපේ පාපේ වශයෙන් දකින්න කියලා උගන්වන එකත් ලොකු බණක්. දෙක තමයි පාපම් පාපතෝ විස්වා පාපේ පාපයෙන් පසෙන් දැනගෙන ඒ ප්‍රහාණය පිණිස විරාගය පිණිස විනෝදය පිණිස විමුක්තිය පිණිස ධර්ම දේශනා කරනවා. එහෙම නැත්නම් අපි බණ අහනකොට බණ જાති දෙකක් අපට වැටහෙනවා. නැත්නම් බණ ආකාර දෙකකට අපිට වැටහෙනවා. එකක් තමයි දුර්වලකම පාපය අකුසල ධර්මයේ අකුසල වාත් ධර්මයක් වශයෙන් දැනගන්න එක වටිනවා. දැනගන්න ඕනේ. දැනගන්න එක බණක්. දෙක තමයි එසේ දැනගත්තා වූ පාපය දුරු කිරීම ප්‍රහාණය කිරීම නිරෝධ කිරීම එයි මිදී. ඉතින් මේ දෙකෙන් පෘථග්ජනයා මේ කෙලස් ගැන නොදන්නා කෙනා එහෙම නැත්නම් මම පැහැදිලිව මෙතනදි ප්‍රකාශ කරන විපස්සනාවන දන්න කෙනා මේ දෙවෙනි එකයි ඉස්සර කරන්න හදන්නේ. කාම විතක්කයක් ආපුවාම ඒක ප්‍රහාණය ඉස්සර කරන්න හදනවා. හැබැයි ඊට කලින් ඇත්තටම ඒ කාම විතක්කයේ පාපයක් පාපයේ වශයෙන් දැකීම කියන සතිය පිහිටවීම අප්‍රමාද වීම ඔහු තුලින් මනාලෙස සිදු වුණාද නැද්ද කියන එක ඉතර නොසලකන ගැටියක් තියෙනවා. මේ දෙකෙන් මේක අටුවාව පෙන්නනවා අප්‍රමාදයේ කොටස් දෙකකට කඩලා කාරක අප්‍රමාදයේ සහ කාරාපක අප්‍රමාදය කියලා. කාරක අප්‍රමාදය කියලා කියන්නේ දැන් මගේ හිතට කාම විතක්කයක් ආවා කියලා මෙනෙහි කරලා දෙනවා විතරයි. ඒක මනෝපුබ්බංගමයි. හැම ධර්මයකට ඉස්සර වෙලා යන්න ආ වූ මනසෙන් කෙරෙන දෙයක් ඒක පූර්වාංගම වුණා නම් ඒ හිත ඒ තර්කයෙන් පෙන්ලා දෙනවා මේ කාම විතක්යෙන් මගේ අහේනිය පිණිස හිතිනවා අනුන්ගේ අහේනිය පිණිස හිතිනවා දිව්වේ පාක්ෂයේම අහේනිය පිණිස හිතිනවා ප්‍රඥාව දුර්වල කරනවා විඝාතයේ පිණිස හිතිනවා නිවනෙන් බැහැර කරනවා කියලා අර ලද්දා වූ ඉද ප්‍රස්තාව කාම විතක්කේ කාම විතක් වශයෙන් දැනගැනීමේ අප්‍රමාද වීමේ වහාම නුනුවේ තියෙදිම දැනගැනීම නිසා කාමයට යට වෙනවා වෙනුවට ඔහුට ඒ ආදීනව සලකා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි දෙවෙනි බණ. ඒකට කියනවා කාර අප්පක අප්පමාදේ කියලා. කාරට අප්පමාදයෙන් Taman පිටපොට ගිහිල්ලා තියෙන බව, කලාවැදිලා ඉන්න බව, නන්නත්තර වෙලා ඉන්න බව දැනගත්තට පස්සේ නැවත පාඩට ගෙනල්ලා දාන ගතිය තමයි මධ්‍ය ප්‍රතිපදාවට ගේන ගතිය තමයි කාරාපක අපමාදී කියන්නේ. ඒක කර දෙනවා. මේක එච්චර මහ ලොකු දෙයක් කියලා හිතන්න බෑ. ඒක නෙවෙයි වැඩේ. වැඩේ නම් කාම විතක්කේ ඇති වෙනකොට මට කාම විතක්කයක් ඇති වුණා කියලා දැනගන්න එක. අපි දානය ගැන කතා කරනකොට කියනවා චේතනා දාන සහ වස්තු දාන. චේතනා දානය කියලා කියන්නේ මම අසවල් දවසට අසවල් කෙනාට අසවල් දේ දාන දෙන්න ඕනෑ කියලා හිතෙන් ගන්නා උචේතනාව. ඊට පස්සේ ඒ පුද්ගලයා හොයාගෙන ඒ වස්තුව හොයාගෙන ඒ වෙලාවට වෙන වේලාවල් යොදා ගන්න නැතුව අර වස්තුව ඒ පුද්ගලයාට ප්‍රතිග්‍රාහක පක්ෂයට අත අතපත් කිරීම. ඒක වස්තු දාන. ඉතින් ගෝසාව තියෙන අඳුරේ තියෙන කෑකොස්සම තියෙන ඔය වස්තු දානේ. නමුත් ਸਰවඥාන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මේ විදිහට වැදගත් වෙන්නේ නම් අර මම අහවල් දාසේ දාන් දෙන්න ඕනේ කියලා ගන්න චේතනාව. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් අර මහා ජනක රජුරෝ වගේ චේතනාවෙන් ලංකා ලෝකේ තියෙන ඔක්කොම රත්තරන් එකතු කරලා ලෝකේ තියෙන රිදී ඔක්කොම එකතු කරලා ලෝකේ තියෙන ඔක්කොම රසමසෝළු එකතු කරලා ලෝකේ ඉන්න මේ පහළ වුණ තාකල් සරුවච්චන් වහන්සේලා පෙළගස්සවලා පහළ වුණ තාකල් පසේ බුදුරජාණන් වහන්සේලා පෙළගස්සවලා පහළ වුණ තාකල් මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙළගස්සවලා හිතින් අර රත්තරන් වලින් තලි හදලා අර රිදී වලින් මෙන්නකොත් භාජන හදලා අර රසමසෝළු පුරවලා හිතින් පූජා කරනවා ඒව කියන්නේ චේතනා දාන. මේ මේකත් නිකන් අහස් මාලිගාවක් වගේ නෙවෙයිද කියලා මේ ඕන කෙනෙකුට හිතන්න පුළුවන් චේතනා දාන්න කාට දෙන්න බැරිද කියලා. නමුත් ලෝකේ කවදාකවත් වස්තු දානයක් සිද්ධ වෙලා නැහැ චේතනා දානයකින් සාතික වෙලා නැහැ. ඒක නිසා මේ දාන දෙකෙන් ਸਰවඥාන්සේ ඉස්සරහට ගන්නෙ චේතනා දාන. චේතනහම් බික්කවේ කම්මං වදාන. මේකමයි කර්මය. මේ අකුසල ධර්ම පැත්තට යනකොට උඹ දෙනේ කොන්නෝකට පැකිලෙනවා. අකුසලයේ අකුසලයේ වශයෙන් දැනගැනීමත් ආවෝ මේ හිත ඉස්සර කරන ගතිය අභාග්‍යයකට වගේ සමහර හිතනක නොකල යුත්තක් කියලා. මොකද අකුසලයේ එන්නත් ඉස්සලා අයින් කරන්නයි හදන්නේ. කවදාකවත් වෙන්නේ කරන්න බෑ. කෙරුවට ඒක yaadෙන්නේ නෑ. කෙරුවට ඒක තමන්ගේ වැඩක් වෙන්නේ නෑ. කෙරුවට ඒක තමන්ගේ ගුරුත්වයට අර්ථ වෙන්නේ නෑ. ඒක වෙන්නේ බයට. ඒක වෙන්නේ අපායේ බයට. එහෙම නැත්නම් මේ ලෝකෙට පෙනෙන චර්යාවට Eh, නැත්නම් මේ මේ කියාපෑමට eh, කෙරුවට ඒ ගායා වෙන්නේ. එනිසා මේ ද්වේදා විතක්ක සූත්‍රයේ සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ අප්‍රමාදව ප්‍රහාණ කරන ලද eh, කෙලෙස් ඇතුව වාසය කරන්නද කැමැත්තේ වීර්යවන්තව ජීවත් වෙන මට ඒ කාම විතක්කයක් උපදිනකොටම අප්‍රමාදයට කල්ලා. අලල කාම විතක්කේ ආධිනව සලකනවා. සලකනකොට ඒක ප්‍රහාණ වෙනවා. මේක ඉරිමානන්ද සූත්‍රයේ පහාන සංඥාවට පෙන්වනවා. උප්පන්න කාම විතක්කන් නාදි වාදේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියන. ඉතල්ලාම තමයි ඒක ඇති වෙනකොටම නාදි වාදේති. මම මේක අදිවාසනය කරන්න හිතින් හුරතල් කරන්න යන්නේ. යටි හිතින්වත් මොන්නේ කමක් නැහැ. කාම විතක්කයක් විතරනේ තාම මේ මම වචනයෙන් කිව්වෙත් නැහැ නේ තව මම ක්‍රියාවටපත් කෙරුවෙත් නැහැ නිසා මගේ සිල් කැඩෙන්නේ නැහැ නේද? ඒ නිසා කාම විතක්කේ ටිකක් වෙලා හුරතල් වුණාට කමක් නැහැ. ඒකත් එක්ක මම ප්‍රේම කෙලහාර කමක් නැහැ කියලා. ඒක පිළිබඳ ස්නේහය උපදිනවට අපි කියනවා ඒක අදිවාසනය කරනවා කියලා. නාදි වාසයේදී කියලා කියන්නේ එහෙම හිතින්වත් දරන්නේ. නාදි වාසයේදී පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. ඒක මකන කම. ඉවරයක් කරන්නේ නැහැ. ඒ මොකද මේ චිත්තානුපස්සනාව ගැන කතා කරන මොහොතක් වුණාට මේ කාම විතක්ක දිගේ වැඩ කරන්න ගත්තොත් අපි මේ කතා කරන ධර්මයේ යත්තා වූ මධ්‍යේ කල්යාණයට නෙවෙයි මේක සම්බන්ධ වෙන්නේ ආදි කල්යාණ වෙන සීලයට. අපේ වචනයෙන් කොයි වෙලාවෙ ඒක නරක වචනයක් වාදපත් වෙලා සිල් බින්දේද කියන්න බෑ. ඒක කොයි වෙලාවෙ ක්‍රියාවට නැන් වෙලා කාය කර්මයක් වශයෙන් සිල් බින්දේද කියන්න බෑ. ඒ නිසා කාම විතක්කයක් ආවොත් ඒක අල්ලන අහුවෙනකොටම දැනගන්නා ගතිය නම් චිත්තානුපස්සනාව වුණාට ඒක ඒ වෙලාවේ අල්ලගන්න බැරුව එහි Tamanටත් ආ වූ ව්‍යසන කරන ගතිය දැකගන්නේ නැතුව අනුන්ට ව්‍යසන කරන ගතිය දැකගන්නේ නැතුව අනුන්ට Tamanට දෙපාර්ශ්වයෙන් ව්‍යසන කරන ගතිය දකින්නෙත් නැතුව ප්‍රඥාව දුර්ව වෙද්දි වෙද්දි මේක තවදුරටත් ප්‍රඥාව අන්ධ කරනවා කියන එක දන්නේ නැතුව දුක පිනිසම පිළිතන බව දැන දැනත් එහෙම නොකර ඉඳීම ගතිය තමයි අධිවාසනය කියලා කියන්නේ ඉවසන ගතිය එහෙම හිතියොත් එහෙම ඒක කොයි වෙලාවේ මේ චිත්ත භාවනා කරලා දායිද ඒ කොයි වෙලාවේ සීල භාවනාව නැත්නම් සීල සමා සීල ශික්ෂාව කරලා දායිද කියන්නේ ඒක නිසා මේ විතක්ක සංතාන සූත්‍රය ඇත්ත වශයෙන්ම සීලයත් සමාධියත් දෙක අතරමැද අවස්ථාවක් නමුත් මේ විතක් චිත්තානුභාසනාව කියන සතිපට්ඨාන කොටස නම් පැහැදිලිවම මධ්‍යේ කල්යාණය වෙන භාවනාවටයි වැටෙන්නේ. නමුත් මේ විතක්ක සංතාන සූත්‍රයේ දක්වන ස්වභාවය අපිට බොහොම ආසන්නයි. අපිට බොහොම ලේසි තේරුම් අරගන්න. ඒකේ පියවර තියාගත්තා නම් ඒ චිත්තානුපස්සනාව පිළිබඳ තේරුම් අරගන්න පහසුයි. ඒ නිසා කාම විතක්කයක් පහළ වෙන්න වෙනකොට අප්‍රමාද පුද්ගලයාට නම් කාරක අප්‍රමාදේ පහළ වෙනවා. මට දැන් කාම විතක්කයක් පහළ වෙනවා. එතකොටම ඒ කාමය විසින් ප්‍රඥාව දුර්වල කරන්න කලින් ඒ කාමයේ විසින් අපිට දුක් පමුණවන්න කලින් ඒ කාමයේ නීවරණ ධර්මයක් වාටපත් වෙලා නිවන ආවරණය කරන්න කලින් අපිට පුළුවන් වෙනවා මේ ආවෙනම් මිත්‍රයෙක් නෙමෙයි. මේ ආලුවා වශයෙන් පේන මිත්‍ර ප්‍රතිරූපකයා මට දුක් පිණිස පිහිටනවා. අනුන්ට දුක් පිණිස පිහිටනවා. මට අනුන්ට දෙකටම දුක් පිණිස පිහිටනවා. විඝාතේ පිණිස පිහිටනවා. ප්‍රත්‍යාව දුර්වල කරනවා නිවන වළක්වනවා කියලා කල්පනා කෙරුවොත් ඒක ප්‍රහාණය පිණිස පිහිටනවා. ඒක ධර්මතාවය. එන්සා දවසක එන එන කාම අරමුණක් අපිට කියන්න පුළුවන් සරාගං වාචිත්තං කියන එක මෙතන මේ කාම විතක්කය කියන එකට කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් ගතියක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ වේදා විතක්ක සූත්‍රයේ uppannam kama vitakkam කියනකට තරාගං වා චිත්තං තරාගං චිත්තං කි පජානාති. uppannam kama vitakkam uppannam kama vitakkෝති පජානාති කියන පද දෙක බොහෝම සමානයි. ආනේ වෙලාවේදී මේක අල්ලා ගන්න පුළුවන් වුණා නම් විතරක් ඒ යෝගාවචරයට එහි ආදීනව සරකා ගන්න ඉස්පාසුවක් ලැබෙනවා. යම් ආකාරයකට මේ කාම විතක්කේ කාම විතක්ක වශයෙන් හඳුනා ගන්නට බැරි වුණා නම් ඔහු කලින් මේ පාට කටපාඩම් කරගෙන හිටියා මෙව්වා මෙතෙන්ට යොදා ගන්න තරම් ස්පාසාවක් නැති වෙනවා ප්‍රඥාව දුර්වල වෙනවා දුක පිණිස හිතිනවා නීවරණ ධර්මවලටපත් වෙනවා මේ කාම විතක්කය පිළිබඳ සංසිද්ධියමයි ඒ විහිංසා විතක්කයට සිද්ධ වෙන්නේ ව්‍යාපාද විතක්කයට සිද්ධ වෙන්නේ uppannam ව්‍යාපාද විතක්කම් ඒ uppannaa වූ ව්‍යාපාද විතක්කේ මේක ව්‍යාපාද හිතක් කියලා දැනගත්තා නම් ඒ පිළිබඳව අප්‍රමාද වුණා නම් එන්නකොටම මතුවෙනකොටම දැනගන්න පුළුවන් වුණා නම් අපි ඒකට කියනවා කාරක ප්‍රමාදය කියලා. ඊට පස්සේ සලකන්න පුළුවන් මේ ව්‍යාපාද විතක්කේ මට හොඳ හිතපිනිත හිතින්නේ අනුන්ට හිතපිනිත හිතින්නේ නැහැ. උභය පක්ෂයටම හිතපිනිත පිටින්නේ නැහැ. ප්‍රඥාව දුර්වල කරනවා. නිබ්බේධනය කියලා. ඒ වාගේම විඝාතය පිණිස හිතිනවා විඝාත පක්ඛිනෝ ඊගාට නිවන බාධා කරනවා. මේන මේ විදිහට අර ව්‍යාපාද හිතවිලක් තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේක හොඳට මේ කියනකොට මෙහෙම පහසු වුණාට ව්‍යාපාද හිතවිලක් ඇවිල්ලත් ඒක දැනගත්තත් ඒක විෂයයි මේ ආදීනව සලකන පැත්තට එනකොට ව්‍යාපාදිකාක්ෂේ සෑහෙන තරුණ වයසට පස්සලා ඉඳී කියනවා. සමහරවිට මෝරලා ඒ වුණාට වචනයක් දෙකක් පිට වෙලා අතපය විසිරලා තියෙනවා කියලා කියනවා. ඕකිනදාට යෝගාවචර ජීවිතයේ මේ ඉස්සර කරන තමන් හැදෙන්න ඕනෑ කියන අදහසින් කරගෙන යනව නම් ඔහුට යෝන්සෝ මනසිකාරය අනුව ඊගාව දවසේ මේ ව්‍යාපාද විතක්කේ අච්චරම මෝරන්න කලින් අල්ලා ගන්න පුළුවන් වෙනවා. ඒක මේ සූත්‍රයේ සඳහන් වෙන එකක් නෙවෙයි අත්දකින කෙනෙක් අත්දකපු කෙනෙක් ඒක නෙවෙයි මයිත් එක්ක කරලා බලන්න වටින දෙයක්. ඉස්සල්ලාම දවසේ වෙනකොට මේක සෑහෙන මෝරලා තිබුණට පහු වෙනකොට පහු වෙනකොට මේ ආදීනව සලකන්න සලකන්න තරහ යනකොටම වගේ අල්ලා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එහෙමපත් වුණාට පස්සේ තමයි අපට මේ සරුවචනාංශයේ දේශනා කළා වගේ පැහැදිලි ධර්මයක් විදිහට පරිසම්බිදා වලටපත් කරලා මේක දේශනා කරන්න පුළුවන් වෙන්නේ හේතු ගන්නන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යෝගාවචරය මේ දේ කරන්න දක්ෂ වුණාට මේ දේ Taman තුල වෙන බව නොදැන ඉඳ ඉඳ තියෙනවා. මේ දේ කරලා කියන්නත් ඕන වුණාට කොහොමද මේක කියන්නේ කියලා කියා ගන්න බැරි තත්යකට ඉඳ ඉඳ තියෙනවා. නමුත් ඒ ගන්න ප්‍රයත්නෙට වෙනදාට වඩා තරහ එනකොටම අල්ලා ගන්න පුළුවන් තත්ත්වයක්. ද්වේෂය එනකොටම අල්ලා ගන්න පුළුවන් තත්ත්වයක් එන්න තියෙනවා. මම මේ ටික කියන්නේ මොකද? මුක දෙනේ මේ යෝගාවචර වෙච්ච ගමන් රට්ටු බලාපොරොත්තු වෙනවා රහතන් වහන්සේ කෙනෙක් වගේ මොහු ඉඳී කියලා. යෝගාවචරත් උත්සාහ කරනවා තරහ නොයා රාග නොකර හිංසා නොකර ඉන්න. නමුත් ඉඳපු ගම පූසා මල්ලෙන් එළියට පයි. පැන්නට පස්සේ රට්ටු ඇවිල්ලා ඇඟිල්ල තරවට බලනවා හේ හේ ඔය මොකද ඔය උඹ යෝගාවචරයක් නේද කියනකොට අර යෝගාවචරයාගේ තියෙන අප්‍රමාද පහිතත් විහෙරණ ගතිය දිය වෙලා ඉති උණුනා වගේ වැක්කලා යනවා නමුත් සරුවච්චන් වහන්සේ පිටිපස්සේ ඉන්න බව අපි මතක තියාගන්න. උන්වහන්සේ එහෙම වැටෙනකොට අපිට ආධාර කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා ඒක ඇති. හැදෙන මිනිහාගේ ඇති එහෙම තමයි. ඒ නිසා වැටෙන්න එපා අප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න එපා ගත්ත ප්‍රධාන වීර්ය අතහරින්න එපා. අනිත් දවසේ මම මීට ටිකක් කලින් රාගය අල්ලා ගන්නම්, මම මීට කලින් ද්වේෂය අල්ලා ගන්නම් කියලා කටයුතු කරන්න කියලා උන්වහන්සේ හැකේ සංඥාව දෙනවා. අසත්පුරුෂයෝ එහෙම නැත්නම් මේ ධර්මයේ විපස්සනා පැත්ත නොදන්න ඇත්තෝ ඒකට උසුළු විසුළු කරනවා. ඒක නිසා අපි අපත්‍ය ලොකු සාන්ති පොතේ ඉර තිබුණා මේ කාමයට වැටිලා, ද්වේෂයට වැටිලා, මෝහයට වැටිලා ගලාගෙන යන මේ ගඟේ ඉදිරියට යන්න කාම විතක්ක කපාගෙන ව්‍යාපාද විතක්ක කපාගෙන විහිංසා විතක්ක කපාන ඉදිරියට දඟලන්න යන්න දඟලන මේ යෝගාවචර ජීවිතයකට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඳත් සාදු කිව්වත් ලෝකයා hina වෙනවා කෙලපිරිච්ච padikkamට තරම්වත් සලකන්නේ නැහැ කියලා. ඉතින් මේ දේදා විතක්ක සූත්‍රයේ කියනකොට පේනවා සරුවචනංශේ තමන්ගේ ජීවන චරිතය මේ ඉදිරියටපත් කරලා බුදු වෙන්න කලින් මේ මහබෝසතාණන් වහන්සේ වශයෙන් පෙන්නකොට උන්වහන්සේ උපන් කාම විතක්කේ හඳුනාගත්තේ කිසිම ලැජ්ජාවක් නැතුව. ඒ වගේ මේ කාම විතක්කේ ආධිනව සලකලා එක දවසින් ඒක පහවිච්ච බවක් පෙන්වන්නේ. නැවත නැවත නැවත නැවත සලකනකොට ටික ටික ටික ටික සීලයට අදාළ වෙන්නා වූ කාය වචන වශයෙන් විතික්‍රමණය වෙන්නා වූ විතක්ක අඩු කරගන්න පුළුවන් ශක්තියක්. මේක තේරුම් අරගන්නට මුගක් වචන මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික ඇති මොකද මින් ඉස්සරහට තියෙන ටික තේරුම් ගන්න ඊට අමාරුයි අද හරියට මේ කටළු කතා දිග්ගට හරහට පවත්නවා මේ භාවනා ක්‍රම විවේචනය කරන්නේ. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රම ප්‍රතික්ෂේප කරන්නේ. බොහොම ඉක්මන් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව? එයත් කියනවා මේ යෝගාවචරෝ යම් වෙලාවක අර කියන්නා වූ මට්ටම පණින. ඉස්සර වගේම තද බල කාම එනකොට වෙහෙස වෙලා නඩත්තු කරගෙන ඇල්ම රාගෙන කටෙන් හපාගෙන දිවෙන් තද කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට යම් වෙලාවක මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිංසා විතක්ක වෙනුවට හිතට නික්කම්ම සංකල්ප නැත්නම් නික්කම්ම විතක්ක අව්‍යාපාද විතක්ක අවහිංසා විතක්ක එන්න පටන් අර ගත්ත ප්‍රයත්නය නිසා ඒ ප්‍රයත්නේ මම නැවතත් මතක් කරනවා ඒක දවසක් නෙවෙයි ප්‍රතිපදාවක් දීර්ඝ කාලයක් එනේන කාම විතක්කේ තේරුම් ගනිමින් එහි ආදීනව මෝරච්ච අවස්ථාවේ නම් යතහත් පාර්ථ පැකිලෙමින් වැටෙමින් මෙනෙහි කරනවා මුල් මුල් කාලේ තේරුම් ගන්න පුළුවන් වෙනකොට නම් ජයග්‍රහීව මෙනෙහි කරනවා එහෙම මෙනෙහි කරාට පස්සේ එනේන කාම විතක්කය ඈතදීම දිය වෙලා යන්න පටන් ගන්නවා එතකොට ව්‍යාපාද විහිංසා විතක්කත් එක්ක ඒ වෙනුවට නෙක්කම අව්‍යාපාද අවිංසා විතක් එන්න පටන් ගන්නවා. මේ ද්විදා විතක්ක සූත්‍රයේ සරුවචන සඳහන් කරනවා යම් යෝගාවචරයකට පුළුවන් උනානම් විනාඩි 2 3 4 5 මේ විදිහට කාම ව්‍යාපාද අවිංසා කියන විතක්ක නැති කරන යන්න ඔහුගේ හිත ප්‍රධාන වශයෙන් නෙක්ඛම්ම අව්‍යාපාද අවිංසා විතක්ක එනකොට මුළු ඇඟම ක්‍රමතේකටපත් වෙනවා කියලා. චිත්තං ඌහඤ්ඤති හිත විසිරියන්න පටන් ඉතලන මිනිස්සුයි බෑනේ. මිනිස්සුයි කියන්නේ ඕන්නේ ඔය පඬිසකමට භාවනා කරන්න ගියා දැන් තිබුණට ඩිකේන් තියනවා. කොහොමද යෝග අවශ්‍යදකින්ට ඕනේ කියලා ඉතින් নানা ආකාර දේවල්. ඉතින් මේ යෝගාදී තාම අමාරුවෙන් තමයි යාන්තම් හම් වෙන කල්යාණ මිත්‍රයේ අස්වැසිල්ලකින් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් කියවලා මෙහෙම තමයි ලෙඩේ සනීප වෙනකොට ඕම තමයි කියලා කොහොම හරි හිත හදාන ගියොත් දැන් ද්වේෂයෙන් පටන් අරගන්නේ වෙහසෙන් පටන් අරගන්නේ විචිත්ත භාවයෙන් පටන් අරගන්නේ ඇතුලේ. කය තුනෙත් ඒකටපත් කරනවා. ඉඳපු ගමන් දාඩියක් දාලා මුළු ඇඟ උස්සල පොළවේ ගැහුවා වගේ අතාරිනවා. සම්පූර්ණ තිබුණ සමාධිය කඩලා ගිහිල්ලා Taman කොහි කරකලා අතාරියාද කියලා හිතා ගන්න බැරි තැනකට චිත්තං ඌහඤ්ඤති හිත විසිරියන්න පටන් ගන්නවා. මේක නම් තේරුම් කරලා දෙන්න අර කියමක තරම්වත් ලේසි නෑ. සර්වචනාංශේ මේ අවස්ථාවට නිදර්ශනයක් ගෙනහැර අර කාම විතක්කේ එනකොට එනකොට කාම විතක් වශයෙන් තේරුම් අරගෙන ඒක අනුන්ට තමන්න දුක් පිණිස පිළිතනවා ප්‍රඥාව දුර්වල කරනවා විඝාතේ පිණිස හිතනවා නිවනෙන් දුර්වල කරනවා කියලා එනේ නැහැටියට ගහ ගහ හරි තලතලා හරි ඒ කාම විතක්කත් එක්ක රණ්ඩු කරන අවස්ථාව පෙන්වන්නේ තාම ගෝයන් කපලා නැති වෙලාවක ඒ කෙතා ඉනේ නිදල්ල ගවයන් කවන ගොපල්ලෙක් වගේ ඒ ගොපල්ලා දන්නවා හරකුණ්ඩ පේනවා තාම නිල්ල ගහපු හොඳ කෙත මේ පැත්තේ ඒක කණ්ඩ හම්බ වෙනවා නම් එහෙම බොහෝම ආසයි ගවයෝ. නමුත් කොපල්ලා දන්නවා කෑවොත් එක්කෝ කුඹුරු වැඩයිතිකාරය ආවොත් හරකට හෝ ගහලා වලිගයක් හෝ කපලා දානවා. ඒ නැත්නම් ගොපල්ලට හෝ ගහලා හානි කරනවා. ඒ නැත්නම් ගහලා බැලලා ඉරවනවා. ඒක නිසා හරකගෙනම් තියෙන පුදුමාකාර ආසාවක් අර සස්වික ගොයම කන්න. නමුත් ගොපල්ලා දන්නවා කෑවොත් හරකගේ තියෙන හරක්කමට කෑවට ගුටි කණ්ඩ වෙන්නේ පාඩු විඳින්න වෙන්නේ ගොපල්ලට. ඒ නිසා නිතරම කෙවිතෙන් තලනවා. නිතරම එලවනවා. කොහටද එලවන්නේ? කෙටෙන් ඈතට. ලන්දේ කපා කපල්ලා. මේ කුඹරට එන්න එපා. කුඹුරේ ඉතින් හරක් කියන්නේ ඉතින් මම කුඹුරේ කන්නේ මම නියරේ කන්නේ මට ඩිංගිත්තක් යන්න දෙන්න කියලා කොච්චර දෝ පාර ඉල්ලන් කිව්ද නමුත් ගොපල්ල දන්නවා හරකට නෑ ඒ නියරයි කුඹුරයි වෙන් කරගන්න පුළුවන් ගැතේ නිසා නියරටවත් ගොඩ වෙන්න දෙන්නේ උන් එලවනවා වනාතටම එලවනවා ආන් මේ වගේ තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පවතින වේලාවක නෙක්ඛම්මේ දිහාවට, අවිහිංසාව දිහාවට, අව්‍යාපාදේ දිහාවට එළවිල්ල හරියට මේ ගෝයම්තු නෙලාගත්ත නැති කුඹරක හරක් දක්වන හරක් වැඩ කරන ගොවියෙක් නමුත් දැන් අපි මේ කියන අවස්ථාවට පත් වෙනයි කියලා හිතමු. දැන් කාම විතක්ක එනවා අඩුයි, ව්‍යාපාද විතක්ක අඩුයි, විහිංසා විතක්ක අඩුයි. ඒ වෙනුවට එනවා නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද විතක්ක. ඕනේ මේ වෙලාවේදී යෝගාවචරය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අනික් අත්තන නම් දන්නේ නැහැ. මොකද මේක වැඩ කරන්නේ දැන් වීතිකමනේ පරිඋත් ทาน මට්ටමේ හිතේ විතරයි පේන්නේ. පරිඋත් ทาน කෙලේශයක් වශයෙන් වැඩ කරන්නේ බලාපොරොත්තු නැති විදිහට අර තිබුණු සමාධිය සම්පූර්ණයෙන්ම කඩලා ගියා වගේ වෙනවා. අරමුණ අනිමිත්තක් පාටපත් වෙනවා. අරමුණේ පිළිබිඹුව නැතුව යනවා. යෝගාවචරය සම්පූර්ණ අතරමං වෙච්ච තත්ත්වයකටපත් වෙනවා. ඉඳපු ගමන් මුළු ඇඟම හෙලකින් අදගෙන වැටුණා වාගේ ගැස්සිලා එහෙම නැත්නම් තිබුණු සමාධිය සම්පූර්ණයෙන්ම කුවක් පිට ගලේ ගැහුවා වගේ දසාත විසිරිලා ඉඳුමක් හිටුමක් නැති තත්ත්වයටපත් වෙනවා. මේ සර්වඥාන්සේ මෙතනදි මතක් කරනවා මම මේ වෙලාවට කොහොම හරි හිත මේ කය ඇතුලේ තැම්පත් කරගන්න ඕන නිසා සමත ආරමුණකට හරි හිත දාලා පුදුමාකාර වීර්යයක් කළයි කියලා ඒ වෙලාවේදී මේ අවස්ථාව පන්නනවා. මගේ හිත විසිරී නොයේවා කියන අදහසයි. ඒ මොකද මෙතෙක් කල් නිසිනින්ද කකා කකා කකා කකා ගියේ හිත දැන් ඛණ්ඩ දෙයක් නැති වෙච්චා. අර විහිංසා මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති වෙච්චා. තාම නෙක්ඛම්මයට යන තරම්, තාම අව්‍යාපාදයට යන තරම්, තාම අවිහිංසාට යන තරම් හිත මෝරලක් නැත්තම් ඒ හිත විපිලිසර වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාවේදී හිත නොවිසිරියේ යෑම සඳහා සම්පූර්ණ කායත හිත යොදලා ඉඳිනවා කියනකෝ මෙනෙහි කරනවා. එහෙනම් මුළු වැටහිල්ලටම හිත යොදලා දැනෙනවා කියනකෝ මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සමහර ගුරුවරු ඒ වෙලාවේ මෛත්‍රියට හිත යොදන්නේ කියලා. බුද්ධානුසතියට හිත යොදන්නේ කියලා කියනවා. මොකද අල්ලන්න දැන් පහුරුනේ. කාම විතක්ක නැහැ. ව්‍යාපාද විතක්ක නැහැ. විහිංසා විතක්ක නැහැ. ආනේ වෙලාවට උන්වහන්සේ දේශනා කරනවා මේ කාම විතක්ක දුරු වෙලා ඇති වුණා වූ මේ නෙකම් විතක්කයේ මුළු රාත්‍රියක් පුරා මට තිබුණට කවමදාකවත් ඒක මට බය පිණිස හිටින්නේ නැහැ. මේ නෙකම් විතක්කේ මුළු දිවා කාලේ පුරාම මගේ හිත පිරিলা තිබුණත් මට බයක් පිණිස හිටින්නේ නැහැ. ඒක නිසා මේ හිතට මේක දරන්න බැරි වුණාට හිතට මේක තාම තේරුම් ගන්න බැරි වුණාට මම අඩුගානේ හිත මේ කාය වශයෙන් හෝ සමත නිමිත්තක හෝ තැම්පත් කරව විහෙස වෙන ගතිය ක්‍රමතේ වෙන ගතිය නතර කරන්න ඕනේ කිය නැවත නැවතත් නැවත නැවතත් අර නික්කම්ම විතක්කේට යාදෙන ආකාරයට නිත්තක් නික්කම්ම විතක්කේට නතු වෙන ආකාරයට හිත පවත්ීමේ විශේෂ ව්‍යාපාරයක් කරනවා කියන්නේ මේ කතාව මම හිතන්නේ නැහැ අපිට ප්‍රසිද්ධ ධර්ම දේශනාවක් කරන්න පුළුවන් වෙයි කියලා ඒ මොකද මේක තමයි භාවනාවේ මධ්‍යස්ථතා මැද මැද කලොට. මේ මැද කොටස කරන්ට නම් ඒ සෑහෙන දුරට භාවනා කරලා සෑහෙන අත්දැකීමක් ඇති පිරිසක් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙකුට නම් මේ කොට සෑහෙන කොට බුදුහාමුදුර ඇත්තටම බුදුහාමුදුර කියලා හිතෙනවා. මොකද උන්වහන්සේ මේ අහසෙන්ම වාපාලා එහෙම නැත්නම් ආශිර්වාද ගන්නවලා නිවන් දක්වන කතාවක් නෙමෙයි කියන්නේ. මේක පැහැදිලිවම යෝගාවචරයක් අත්දකින්නවා. අදුගානේ සමත යෝගාවචරයක් අත්දකින්න. තමන්ගේ රූපයේ වශයෙන් ඇතිවෙනා වූ කර්මස්ථානයේ ආස්වාස ප්‍රසආසයේ ගෙවිගෙන යනකොට තවම ඒ ආලෝක සංඥාවක් පහළ ඒ පැත්තට ගියේ නැත්නම් හිත අරමුණු නැහැ කියලා හෝ වල්මත් වෙනවා. ඒ වෙනත්නම් කොහේ හරි නන්නත්තර හිතවිල්ලක් ඇවිල්ලා පාළුගේ වළම්බි දින්න වාගේ වැඩ කරත් කරන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරයට එල්ලෙන්න අතකොත් නැහැ. ඒ තිබුණ මොකද තිබුණ අරමුණ නැහැ. නමුත් කවදාකවත් මේ විහිංසාව විතක්ක දුරු වෙච්ච නික්කම විතක්ක සහිතක යෝගාචරයේදී මීට කලින් ගිහිල්ලක් නැහැ. ඒ නිසා එහෙ ගියාට සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක හරීම දෙකට දෙපාවතර වෙච්ච දෙලොවක් අතරමැද අවස්ථාවක්. මේක පැහැදිලිවම සරුවචනාංශයේ සූත්‍ර කීපයක සඳහන් කරනවා. මේ ද්විතාවිතක්ක සූත්‍රයේ සඳහන් කරනවා මේ වෙලාවට මේ කය ක්‍රමතයකටපත් වෙනවා හිත විචිප්ත භාවයටපත් වෙනවා. ඒ වෙලාවේදී මම විශේෂ ප්‍රයත්නයක් ඇති කර ගන්නවා මේ හිත වෙහෙසන වේවා සමාහිත වේවා කියලා නැවත නැවත යොදවන අවස්ථාවක්. ඒකට ගන්න උපක්‍රම ටිකක් නම් මේක පෙන්ලා නැහැ. යම්ම වෙලාවක මේ නිකම්ම විතක්කේ දිහාවට අවිආපාද විතක්කේ දිහාවට අවිහිංසා විතක්කේ දිහාවට යොදවලා යොදවලා යනකොට හිත එහි සමාහිත භාවයටපත් වුනොත් ඊට පස්සේ යෝගාවචරය අපින්ම දෙකක් පැනගුවා. කඩෙන් දෙකක් පැනපු යෝගාවචරයක් බාටපත් වෙනවා. එතකොට සරුවචනන් සඳහන් කරනවා මට තියෙන්නේ දැන් මේ දින රත්යේ පිළිඳ සතියලව ගත්තා නම් කාම විතක්ක නැහැ. නික්කම විතක්කේ තියෙන ඒ බව දාන්න. ව්‍යාපාද විතක්ක නැහැ. අවියා මේ සමාහිත බව සර්වඥාන්සේ දේශනා කරන උන්වහන්සේ බුදු වෙන්ට සර්වඥතා ඥාණය ලබන්නේ ඉස්සලා දවසේ ත්‍රිවිද්‍යාව පහළ කිරීම පිණිස හේතුණයි කියලා. ඒ ත්‍රිවිද්‍ය අවසාන කියන්නේ මොකද්ද? ආශ්‍රවක්ෂය කියලා ඥානය. සිළු ආශ්‍රවයන් කෙරෙහි යත්තා වූ ආශ්‍රවයන් දුරු කිරීමේ කැමැත්ත ඒ මොකද ආශ්‍රවයන් තියෙන තාක්කත් ඇති කරන්නේ කාම ව්‍යාපාද දීංසා විතක්. දැන් ඒ වෙනුවට අවිහිංසා අධ්‍යාපාද නෙක්ඛම විතක් ඇවිල්ලා ඒක අගය කරන ගතිය ආවට පස්සේ අර ආශ්‍රවයන් තීන්දරක් රැචය. ඒක නිසා ඒ භාවනාවේ අධිචිත්ත පඤ්ඤා අධිචිත්ත ශික්ෂාව නැත්නම් අධිපඤ්ඤා ශික්ෂාවට යනකොට යෝගාවචරය ආය බිමට ඇදගෙන වැටෙනවා වගේ තත්යකටපත් වෙනවා. කමඨා සුද්ධ කරනකොට මේක කියන්ට කටක් ඇරෙන්නේ නැති තරම්. එතෙන්ට යන්න පයක් එස්සෙන්නේ නැති තරම්. මේක භාවනාවක් කියලා තේරුම් අරගන්න යෝගාවචරකමක් නැති තරම්. ඒ මොකද අපි හිතාන්නේ මේ ඒකාන්ත සුඛ පිණිස පිහිටන මේ වැඩපිළිවෙලේ රංමාවතක් කියේ, පහන් වැටක් කියේ, ඒ අනුව අපි ආශිර්ය ගන්නලා යයි කියලා. නමුත් ඇති වෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඇති වෙන්නේ දුක පිළිබඳව හාත්පස අවබෝධයක්. මෙතින්දී අපි සාමාන්‍ය සිංහල කියමනක් කියනවා තෑග්ගක් දෙනවට වැඩිය වටන තෑග්ග පිළිගන්නේ කියලා. නෙක්කම විතක්කේ ගැන මේක 100 200ක් ඇත්ත. නෙක්කම විතක්කේ ආවට පස්සේ ඒක ඒ විදිහට බාර ගන්නට නම් කොන්දක් තියෙන්න කලින් කරපු සතිපට්ඨානේ කාණිපසනාවක් තියෙන්න කලින් කරපු සතිපට්ඨානේ වේදනානුපසනාවක් තියෙන්න කලින් කරපු සතිපට්ඨාන චිත්තානුපසනාවක යම් කිසි කොන්දක් තියෙන්න ආන්න එතකොට නම් තේරෙන පටන් අර ගන්නවා කවුරුත් ඇවිල්ලා අපිට මල් මාලනෝ දැම්මට කවුරුත් ඇවිල්ලා අපිට ආශිර්වාද නොගන්නාට මේ ඇත්තවු නෙක්කම විතක්කේමයි. මහා විශාල ඥාති පරිවර්තයකින් අපි අයින් වෙලා මහා විශාල වස්තු පරිවර්තයකින් අයින් වෙලා නැත්නම් සුලභ හෝ වේවා විශාල හෝ වේවා සුළු හෝ වේවා විශාල හෝ වේවා ඥාති වස්තුවෙන් අයින් කළ මේ ඉන්නේ ඉඳිල්ලමමදයි. ඉතේ කාම විතක්යක් නැතිවෙල්ලමමදයි. ඒ විදිහට මේ ව්‍යාපාදයක් නැතිවෙල්ලමමදයි. විහිංසාවක් නැතිවිල්ලමදයි කියලා ඒ Tamanට ඇති වුණා වූ ඒ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක යට කරගෙන ඇති වුණා වූ නෙකම්ම විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක අඳුනාගෙන ආසන පනවලා සුදු රෙද්දක් කියලා වාඩි කරවලා එතකොට පුදුමාකාර හිතේ සංහිඳියාවක් එනවා මේ ටික ඇතිකරන්ඩ සාමාන්‍ය යෝගාවචරයේ කුට විනාඩි 45ක්වත් භාවනාවේ මුල් ටික ගත කරන්න ඒ කරන ටිකේ සක්මන් කළලා මෙනෙහි කරලා මේ වෙන සංගතිය අඳුරගන්න බැරි නම් පටන් අරගන්නකොට ඇත්තා වූ ආනාපානෙ පිම්බීම හැකිලිම ඇත්තා වූ මේ ගොරෝසු ගති මේක වුණා නම් හොඳයි නොවුණා නම් හොඳයි ආදී වශයෙන් ඇති ළමා ආසාවල් ඔක්කොම ඉක්මවලා අරමුණ ඇතිලිම් පිටීම අඳුනා ගන්න බැරි තරම් පිම්බීම හැකිලිම වෙනකොට හඳුනා ගන්න බැරි තරම් මේකේ પરමාර්ථ ධර්ම මත වෙලා එනකොට ඒ අරමුණ විශේෂ රණ්ඩු කරන ගති ආසා කරන ගති අන්දවන්ද ගති නැතු වෙනවා ප්‍රකට හෝ අප්‍රවට හෝ අනිකුත් අරමුණු මැද දිගටෝ මේකේ පවතිනාගතයක් එන්න පටන් අරගන්නවා. ආන ඕකට තමයි අපි කියන්නේ මේ නෙක්ඛම්ම විතක්කය. ඕකට තමයි අපි කියන්නේ අවියා අවිහිංසා විතක්කය. ඕකට තමයි අවියා ආබාධිතය කියන්නේ. ඒව ඇවිල්ලා පෙනී හිටින්නේ නැහැ මේ මං ආවා මං මම තමයි නෙක්ඛම්ම විතක්කය කියලා. පෙනී හිටින්නේ අව්‍යාපාද විචිවිල්ල කියන පේ ව්‍යාපාදේ පෙනී හිටින ගතියක් තියෙනවා අව්‍යාපාදේ තියෙන අනිමිත්ත ගතියක්. ඒක නිමිත්තක් නෑ. ඒ වගේ තමයි අවිහිංසයිත වෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අර අන්ධහැරයට වැඩ කරන ඇත්තන්ට නම් කියා බාහන්න වැඩ කරන ඇත්තන්ට නම් කලින් චක්‍ර පාඩම් කරන වෙලාව මේක දැම්පෙනේ මේක දැම්පෙනේ කියලා මේ හිත අනුව බලන්න ගත කරන නැත්නම් පරාදයක් පතවීමක් පසුබෑමක් සිදු වෙනවා. නමුත් දුක නැති කිරීමයි මගේ භාවනාවේ පරමාර්ථය කියලා තේරුම් ගත කෙනෙකුට නම් ලොකු ස්පාසාවක් තියෙන බව තේන වෙන මොනවාක්වත් එයා හිතවත් මේකට කැමති නෑ. මෙතෙක් කාලේ අරගෙන ආපු මම කියා ගන්නා වූ මගේ කියා ගන්නා වූ හිතවත් මේ චිත්තානුපසනාව උතුත් tattete කැමති නෑ. ඒ මොකද හිතට ඕනේ අල්ලන්න පුළුවන් දේවල්. කාම වස්තු, සාමිෂ සැප. දැන් මේක යන්නේ නිර්ආමිෂ, අනින්දිය ප්‍රතිබද්ධයි. මෙන්නකම සංකල්පයේ තියෙනක ඇහෙන් එන එකක් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, ශරීරයෙන් නෙවෙයි. ඒක වෙනම කොහෙන්ද එන එකක්. ඒ වගේම ව්‍යාපාදේ වෙනුවට එන අව්‍යාපාදේ, හිංසාව වෙනුවට අවිහිංසාව මොන ඉනේ කොතනින් එනවද කියලා කියන්න බෑ. ආනේක එනකොට අඳුනන්නේ නැත්තම් ඒකින් නැති හා නැති වුණා හා තමයි. ඒක හරියටම අර දුක් වේදනා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා වල අදුක්කම සුඛ වේදනා වගේ. ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේ වැඩි හරියක් තියෙන්නේ මේ කම්ම හිතේ. මේ කම්ම සංකල්පය. වැඩි හරියක් තියෙන්නේ අව්‍යාපාද සංකල්ප වැඩි හරියක් තියෙන්නේ අවිහිංසා සංකල්ප. නමුත් මේක නොදන්න නිසා වරින් වර එන්නා වූ මේ කාම විතක්ක, ද්වේෂ විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නිසා අපි මෙච්චර මේ අර පිරිසිදු අදහස් තියෙන වෙලාවත් යටපත් කරගෙන කාලකන්ණී කියලා හිතාගෙන දුක් කරයි කියලා හිතාගෙන අපි පාපතරයි කියලා හිතාගෙන පුදුමාකාර ක්‍රම බෙහෙත් සාන්ති කර්ම හොය හොය යනවා. යම් දවසක තේරුම් අරගන්න පුළුවන් නම් භාවනා පරියන්කේදී කොච්චරනම් අපිට අව්‍යාපාදේ කියලා විහිංසාවේ සීලී නෙක්කම හිතේ දෙනවාද කියලා පුදුමාකාර සමාහිතයක් එනවා. ඒක කය වචන දෙක සංවර කිරීමෙන් සීලයෙන් ගන්නවට වඩා විශාල සතුටක්. විශාල නිරාමිෂ සැපක්. විවේකජං පීති සුඛං කියලා කියනවා. ශ්‍රමණ සැපයක්. මෙන්න මේ ශ්‍රමණ සැපෙන් නන්නාඳුනකමයි වෙලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ ලෝක ජනතාව පිළිබඳ නෙවෙයි මේ අපි අභිමුඛ වෙලා ඉන්න පිරිසට. අපි කවදා හරි ඒකට සමවැදිලා නැත්නම් ඒකයි ඔය කරගත්ත දේ කියලා දැනගත්තා නම් ඒ ඒ ඇති වෙන සමාහිතකම මතමයි ප්‍රමෝදය පහළ වෙන්නේ ප්‍රීතිය පහළ වෙන්නේ නැත්නම් ධානාංග පහළ වෙන්නේ. එතකොට හරියට අර ගෝයන් කපලා තියෙන තැන නිසිනින්ද සත්තු කන්ට ඇරලා මේ මගේ හරක් ටික කියලා දැනගන්නව පමණකින් බුදු සතියකින් ඒ පුද්ගලයා බුදුමාහාකාර තත්ත්වයට මේක තවත් තැනක හරුවත් යන සඳහන් කරනවා විපස්සනා චිත්ත විදියේ පසුපසට යනකොට භාවනා ක්‍රම දෙකක් තියෙනවා පනිදාය භාවනා අපනිදාය භාවනා කියලා. පනිදාය භාවනායි කියලා කියන්නේ තමන් පටන් අරගත්තා වූ මූල කර්මස්ථානේ හොඳට පේ. පිම්බීම හැකිලිම වශයෙන් විපස්සනා හෝ නැත්නම් ආනාපානයේ වශයෙන් සමතේ වඩන කෙනාට ආනාපානයේ අනිකුත් අරමුණු මැද හෝ නැත්නම් වෙන්ව හිටගෙන හෝ ප්‍රකටව හෝ අප්‍රකටව හෝ ඒක පේන වෙලාවෙදී යෝගාවචරය ඒ මත බලාපොරොත්තු ඇති කරගෙන සමතේ පැත්තට හොඳ හිත ඒකාග්‍ර වෙන විදිහට භාවනා කරගෙන යනවා. නමුත් ඒකම හිතින්නේ නැහැ. ඒ පිළිබිඹුව අරමුණයට ආව පිළිමිබුව නැත්නම් අරමුණයට ආව නිමිත්ත අර භාවනාව විහිම මකලලා. එතකොට අපනිදාය යෝගාවචර අසරණ වෙනවා. එල්ල කරගන්න දෙයක් නැතුව යනවා. බලා ගන්න දෙයක් නැතුව යනවා. පේන්නේ නැතුව යනවා. ආනේ වෙලාවට තමයි මේ කායන් කිලනති චිත්තං ඌහඤ්ඤති කියන විදිහට හිතේ ක්‍රමතයක් ඒ කයේ ක්‍රමතයක් ක්ලාන්ත ගතියක් හිතේ අවිසිච්ච ගතියක් මේක යෝගාචර දන්නේ නැත්නම් තමයි නුවණ වඩුව ආවුදත් එක පොරබදනවා වගේ ඒ භාවනාව වෙනගෙන්නොත් බොම කේන්තියෙන් සලුවක සාදාලා නැගිටලා කවුරු හරි කැස්සා දොරක් හයියෙන් ගහුවා මොනවා හරි කියන. නමුත් යෝගාචර බලාපොරොත්තු වෙනව නැහැ මේ ප්‍රත්‍යක්ෂ අතහැරලා හිත પરමාර්ථ දිහාට යනකොට මේ ලෝභසහිත හිත, මේ ද්වේෂසහිත හිත, මේ මෝහසහිත හිතට කුඩල කොට තිබ්බට හිතින් නැතෝගේ පෙරලෙනවා. එහෙම පෙරලෙනවා. අරමුණ අප්‍රකට වෙනවා. ඒ අරමුණේ නිමිත්ත නැති වෙනවා. ඒ නිසා මම හොඳට භාවනා කළොත් ඒ නිමිති නැති වෙන ගැටියට මම හුරු වෙන්න ඕනේ කියලා ඒකට පුරුද්දෙන් භාවනාවට යනවනම් අපි යාට කියනවා පුරුදු භාවනාකාරයේ තලුණා භාවනාකාරය කියලා. ඒකට කියනවා අපනිදාය භාවනාව. පණිදායක් නැහැ. ඉල්ල කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවට කරන් තියෙන්නේ කොහොම හෝ මගේ හිත මේ කයේ පවතිවා කියලා කය ඉරියව්ව දිහා හෝ බලාගෙන අර කකුණාට වෙලාවක නැව ගමන නතර කරලා නැව පෙරලෙන්න දෙන්න තු රැක ගන්න කප්පිච්චෙක් වගේ භාවනා බේර ගන්න ඕනේ. ඉතින් උඹදනේ කරන්න වේලාවට ගුරුවරයා මාරු කරනවා. එනතම් භාවනා ක්‍රමේ මාරු කරනවා. එහෙම නැත්නම් මේ ස්ථානේ හොඳ නැහැ කියලා මාරු කරනවා. ඉතින් මාරු කරන්න කරන්න හොදෝ තමයි දානවා වගේ තමයි අර ගිනි උපදිනකන් ගිනි ගහන්න ගිනි ගහන දණ්ඩ අතුල්ලන්න දන්නේ නැති මෝඩ වැද්දෙක් වාගේ ඉතින් ටික ටික ටික රත් කරනවා ඒ ගිනි දණ්ඩ විසි කරනවා තව එකකට යනවා ආයෙ ටික රත් කරනවා ඉවරයි කරන්නේ එහෙම හිටනම් භාවනාවේ තියෙනවා අතිරේක දුක අර සීලේ නිසා ඇතිවෙනා වූ සමාහිත ගතිය හෝ මේ චිත්තානුපස්සනාවේ දක්ෂකම නිසා ඇතිවෙනා වූ සමාහිත ගතිය නැත්තම් ඉතින් අනුන්ගේ හරක් පානවා වගේ තමයි වැඩි. තමන්ට පස්කෝරපයක් නැහැ. තමන්ට පස්සෝ රසේ එන්න නම් සීලේ සතුට තියෙන්න ඕන. අවිපටිසාරත්තායකෝ ආනන්ද කුසලාන සීලා. සීලේ අපිට තියෙනවා අපිට විපිලිතර වෙන්න දෙයක් නැහැ. මොන තරඟේ වටත් අපිට වැටෙන්න දෙයක් නැහැ. ඒක විතරක් නෙමෙයි චිත්තානුපස්සන ආදීනට ගියාම ඊටත් වඩා සමාහිත හිතක් ඇති වෙනවා. මේ රාගය ඇති උනායි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම නෙක්ඛම් ඇති උනායි කියලා ගාන ගන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ ඒක දැනගන්න එක. ඒ නිසා මේක පොත දැනගත්තට, ත්‍ක්ෂ ගුරුවරයන් ළඟ හිටියට ඕනෑ කළාට ආශා කළාට එන දෙයක් ඒ එන භාවනා මානසිකාරයේ භාවනා ජවනිකාව හරියට තේරුම් අරගෙන පළවෙනි වශයෙන් අවස්ථාව තේරුම් ගන්න තුන දෙක අවස්ථාවට ගැලපෙන ඉස්ස වැඩ කරා. ඉතින් මේ චිත්තානුපස්සනාවට අදාළ නමුත් ඒකටම සමාන්තර නෑ. නමුත් ආධාරෝපකාරක සූත්‍රයේ මේ ඉදිරිපත් කරගත්තේ මේ සූත්‍රයක පස්සේ තියෙනවා